තෙරුවන් සරණයි. අද අපි කතා කරන්නේ හැම කෙනෙක්ම වගේ නිතරම මැසිවිලි නගන කාරණයක් තමයි මේ හිතට එන නෙගටිව් සිතුවිලි ඉමෝෂන්ස් දුක තරහා ශෝකය සිත් ඇවුල් ආතතිය අසහන ඔය වගේ ඕනම විදිහකට අපේ මනසට එන මේ නෙගටිව් සිතුවිලි ඉමෝෂන්ස් මේ දේවල් එක්ක ගොඩාක් අය ගනුදෙනු කරන්නේ වැරදි විදිහකට ඒගොල්ලෝ ගොඩාක් ඒ ගැන හිත් කරදර ගන්නවා. ඉතින් අද කතා කරන්න හිතුවේ මම ඒ ගැන. ඉතින් හැම කෙනෙක්ම වගේ මේ නෙගටිව් සිතුවිලි නැත්තම් මේ හැඟීම් දුරු කරන්න, ඒවා නැති කරන්න සෑහෙන දුක් කරදර ගන්නවා එක එක විදිහට ඒවා අයින් කරන්න, ඒවා නැති කරන්න. නමුත් ඒවා කොච්චර ඒ ක්‍රම සහ විදි උත්සාහ කරන් ඔබට දැනিলা ඇති ඒවා එකක්වත් වැඩ කරන්නේ නැහැ කියලා. ඒවෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ කියලා. අන්තිමට වෙලා තියෙන්නේ ඔබේ ඒ අධික උත්සාහය නිසා ඒවා දිගටම පවතින එක වැඩි වෙනවා විතරයි. ඒවා යන්නෙත් නැහැ. ඒක පවතින එක වැඩි වෙනවා. කාලා කාලය අල්ලලා හිටිනවා. ඒවා තහවුරු වෙනවා. එකක් වෙනවා. ඔබ ඒවා අයින් කරන්න, දුරු කරන්න ගන්න හැම උත්සාහයකින්ම. ඉතින් සාමාන්‍යයෙන් මේ හිතක් හදන පාරට ක්‍රමානුකූල පුහුණුවකට බැහැපු කෙනෙකුට නම් තේරෙන්න පුළුවන් මේ වගේ තත්වයකදී මේ සතිය වගේ දෙයක් එක්ක පුහුණු වෙන කෙනෙකුට තේරෙන්න පුළුවන් මේක මෙහෙම වෙන්නේ මං මේ සම්බන්ධයෙන් වැරදි ක්‍රියාපිළිවෙලක් අනුගමනය කරන නිසා කියලා තේරෙන්න පුළුවන් ඒ ඒ වගේ කෙනෙකුට සමහර විට ඔබ ඒ ගැන හිතන විදිහේ මොකක් හරි වැරද්දක් වෙන්න පුළුවන් කියලා ඒක මේකට බලපානවා වෙන්න පුළුවන් කියලා එහෙම නැත්නම් මේවා මේ අයින් කරන්න හිතන විදිහේ මොකක් හරි වැරද්දක් ඇති කියලා මේ හිතක් හදන්න පුහුණු වෙන කෙනෙකුට නම් තේරුම් ගන්න පුළුවන් මේ සමහර විට. ඉතින් සාමාන්‍යයෙන් හැම කෙනෙක්ම වගේ දඟලන්නේ මේ දුකින් අත මිදෙන්න ඕනි. සිතවිලි වලින් නිදහස් වෙන්න ඕනි. හිත වේදනා වලින් නිදහස් වෙන්න ඕනි. එහෙම එකක්නේ අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ දුකින් නිදහස් වෙන්න ඕනි කියලා. එතකොට මේ දුකෙන් හිත කරදර වලින් වේදනා වලින් නිදහස් වෙන්න ඕනි කියලා කියනකොට ඒකේ තේරුම අර්ථයේ විදියට ඔබේ හිතට යන්නේ ඔබ ඒකේ තේරුම විදියට හිතාගෙන ඉන්නේ මේ දුක් නොයිපදවිය යුතුයි. ඒවා හට නොගත යුතුයි. දුකක් එන්න බෑ. සිත් කරදර එන්න බෑ. සිත් ඇවුල් එන්න බෑ. සිතුවිලි හටගන්න බෑ. එතකොට තමයි අපි එකෙන් නිදහස් වෙන්නේ වගේ දෙයක් තමයි සාමාන්‍යයෙන් ඔබ තේරුම් අරගෙන ඉන්නේ. නමුත් මේකේ ඇත්තම තේරුම ඒක නෙමෙයි. මේ දුකෙන් නිදහස් වෙනවා දුකෙන් අත මිදෙනවා සිතුවිලි වලින් අත මිදෙනවා හිත කරදර වලින් අත මිදෙනවා කියන එකේ අර්ථය ඒක නෙමෙයි ඒකේ අර්ථය තමයි ඒවා හටගත්තට ඒවා විසින් ඔබව අල්ලගෙන ඔබව යට කරගෙන ඉන්නේ නැහැ කියන එක. ඒවා විසින් ඔබව පාලනය කරන්නේ නැහැ කියන එක. ඔබ ඒවයි ගිලිලා ඉන්නේ නැහැ කියන එක තමයි මේවයින් මේ නිදහස් වෙනවා කියලා කියන්නේ. එතකොට ඒ අර්ථයෙන් බැලුවොත් ඇත්තටම එතකොට ප්‍රශ්නේ තියෙන්නේ මේ දුක්, කරදර, නරක හැඟීම්, සිතුවිලි, වේදනා අපේ හිතේ හටගන්න එක නෙමෙයි ඇත්තටම ප්‍රශ්නේ. ප්‍රශ්නේ තමයි මම තවම ඉගෙනගෙන නැහැ ඒවත් එක්ක ජීවත් වෙන්නේ කොහොමද කියන එකයි මෙතන තියෙන ප්‍රශ්නේ. මම තවම මේ මේවෙන් අත මිදෙන්න මේවා තල්ලු කරන්න මේවා දුරු කරන්න උත්සාහ කරන එක තමයි තියෙන ප්‍රශ්නේ ප්‍රශ්නේ අන්න ඒක තමයි. එහෙම නැත්නම් ඒවයින් පලා යන්න හදන එක. ඒක තමයි මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ. නැත්තම් ඒවා නවත්තන්න හදන එක ඒවත් ඒව මොනවාද කියලා ඒවත් එක ඉන්න විදිය තේරුම් ගන්නවා වෙනුවට ඒ දේවල් නැති කරන්න හදන එක තමයි මෙතන තියෙන ලොකෝම ප්‍රශ්නේ. ඉතින් මේකට සරලවම කරන්න තියෙන දේ තමයි හරි සරල උත්තරයක් තියෙන්නේ. ඒවට කිසිම මැදිහත් වීමක් වෙන්නේ නැතුව ඒවට එන්න ඉඩ දෙන එක තමයි අපිට කරන්න තියෙන්නේ. ඕක තමයි භාගතුන් වහන්සේ චිත්තානුපස්සනා සහ ධම්මානුපස්සනා කොටසදී සතිපට්ඨාන සූත්‍රයේ උගන්වලා තියෙන්නේ. ඔබට පුළුවන් ඒක ගිහිල්ලා බලන්න පෙළ පොත උනත් අරගෙන මේ දැන් ධම්මානුපස්සනා කොටසේ නීවරණ පබ්බේ අපි වෙනම කැටගරි එකක් තියනවා කරලා ඔයගලන්ට බලන්න පුළුවන්. අහන්න පුළුවන් අපේ හිතට කෙලෙස් ආවහම ඒක දැනගන්න ක්‍රම පහක් භාගතුන් වහන්සේ කියලා දෙනවා. ඒවා එක හැප්පෙන්නේ නැහැ. ඒවා තල්ලු කරන්න යන්නේ නැහැ. ඒක ඒකට එන්න ඉඩ දීලා ඒක නිරීක්ෂණය කරන එකක් තමයි තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම කියන තරම් ලේසි නෑ මේ මට්ටමට මනසක් ගන්න. මොකද අපිට පුරුදු අපි දන්න දවස් ඉඳලා අපි පුරුදු වෙලා තියෙන ඒවත් අල්ලු කරන්න. ඒවත් නැති කරන්න. ඒවත් එක හැප්පෙන්න. ඒවා අයින් කරන්න. ඉතින් ක්‍රමානුකූල පුහුණුවක් කාලයක් තිස්සේ කරාම තමයි අර මේ සුපුරුදු පුරුදු ටික අයින් වෙලා ඒ පුරුදු නැඹුරුව කඩන්න පුළුවන් වෙන්නේ මේ අලුත් ක්‍රමයට අපේ මනස හැඩගැහෙන්න කාලයක් අපිට හෙමින් හෙමින් පුරුදු වෙන්න වෙනවා මේක පුහුණු කරන්න වෙනවා එහෙම නැත්තම් අපි ඒ වගේ දුකක් කරදරයක් හිත් වේදනාවක් ආව වෙලාවට අපි හැමදාම ඉක්මනින්ම හොයන්න හදන්නේ ඒවට විරුද්ධ වෙන්න ක්‍රමයක් තමයි අපි හැමදාම හොයන්නේ ඉක්මනින්ම හදිස්සි වෙලා හොයන්නේ අපි ඒවට විරුද්ධ වෙන ක්‍රමයක් ඒ නිසා අපි ඇත්තටම කරන්න ඕනේ ඒ ඒ නරක නෙගටිව් හැඟීම් වලට පවතින ඉඩක් හදලා දෙන්න ඕනේ අපේ හිතේ. අපේ හිතේ ඒවටත් පවතින ඉඩක් දෙන්න ඕනේ. අපි ඒ ඉඩ හදලා දෙන තරමට ඒවට විරුද්ධ වෙන ගතිය, රෙසිස්ටන්ස් එක ටික ටික අඩු වෙන්න පටන් ගන්නවා. ඒ දේවල් වලට මේ දක්වන ප්‍රතිරෝධය, මේ රෙසිස්ටන්ස් එක, මේ විරුද්ධ වීම කියලා කියන්නෙම ඒ නරක නෙගටිව් හැඟීම් වලට අපේ හිතේ ඉන්න ඉඩ නොදෙන එකම තමයි ඒවට තියෙන ප්‍රතිරෝධය කියලා කියන්නේ. ඒ නරක නෙගටිව් හැඟීම් පිළි නොගන්න එකම තමයි ඒවට තියෙන ප්‍රතිරෝධය ගැටීම විරුද්ධ වීම කියලා කියන්නේ. ඉතින් අපි ඒවට පවතින වැඩිපුර ඉඩක් හදලා දීලා ඒවා බාර ගන්නවා නම් අර ප්‍රතිරෝධය අර විරුද්ධ හැඟීම අර ඒවට තියෙන අකමැති ගැටෙන හැඟීම ටික ටික අඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් මේවට මේ කියන මේ නරක නෙගටිව් හැඟීම් දුක් වේදනාවලට අපි විරුද්ධ වෙන්න බලපාන තව එක දෙයක් තමයි අපි අපිට දැනෙනවා ඒවා ඒවා ආපු වෙලාවට අපිට හිතෙනවා මම මේවට යට වෙලා ජීවත් වෙනවා එකක් මේ දුක් හැඟීම් වලින් මම යට වෙලා ගිලිලා ඉන්නවා වගේක් තමයි දැනෙන්නේ සහ අපි සෑහෙන බය වෙනවා මේ හැඟීම් වලට විරුද්ධ නොවුනොත් ඒවට මේ ඔයගොල්ලෝ කියනවා වගේ පවතින ඉඩ දුන්නොත් ඒවට විරුද්ධ නොවුනොත් ඒක දිගටම පවතී වගේ එකක් හිතෙනවා. ඒවට විරුද්ධ නොවෙන එකට බයයි. ඒවට විරුද්ධ නොවි ඉන්න එකට බයයි. ඒවා ඒවට පවතින ඉඩ දෙන එකට සෑහෙන බයයි. මේගොල්ලෝ හිතනවා අපි හිතනවා ඒවට ඉන්න ඉඩ දුන්නොත් ඒවා කවදාවත් යන්නේ එකක් නැහැ. මම ඒකේ හිර වෙයි. මුළු ජීවිත කාලෙම ඒකේ හිර වෙයි. ওই විදිහට අපි එක එක තර්ක විතර්ක කරන්න පටන් ගන්නවා. ඒවට පවතින ඉඩ අරින එකෙන් වෙන්නේ හරියට ඒවට හැමදාම මගේ ජීවිතේ පවතින ඉඩ දෙනවා වගේ එකක් තමයි ගොඩක් අයගේ හිතට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙහෙම මානසිකත්ව හටගන්න හේතුව තමයි මේ සතිපට්ඨාන සූත්‍රය ඇත්තටම හරියටම නොදන්නකම. ඔබට පුළුවන් ගිහිල්ලා හොඳට සතිපට්ඨාන සූත්‍රය හරියට අර්ථ විග්‍රහය තු දැනගෙන ඒක ප්‍රැක්ටිස් කරන්න. එතකොට ඔබට තේරෙයි ඒක නෙමෙයි කරන්න තියෙන්නේ. විරුද්ධ වෙන එක නෙමෙයි කරන්න තියෙන්නේ. අපි හිතනවා මේ මිනිස්සු අහන අහන ප්‍රශ්නේ තමයි ඒ දේවල් මේ අපේ මනසින් අයින් කරන්න. ඒ දුක් කරදර හිත් වේදනා නෙගටිව් ඉමෝෂන්ස් හිතේ රඳව ගන්න නැතුව හිතින් අයින් කරන්න ඒවට විරුද්ධ වෙන එක හැර වෙන මොකද්ද තියෙන ක්‍රමේ? ඒ විරුද්ධ නොවුනොත් වෙන මොනවද කරන්න තියෙන්නේ කියලා තමයි ගොඩක් අය හිතන් ඉන්නේ. නමුත් ඔබට හිතන්නවත් බැරි විදියට සිද්ධ වෙන්නේ නම් ඔකේ අනිත් පැත්ත. විරුද්ධ දේ තමයි සිද්ධ වෙන්නේ. අපි කිසිම මැදිහත් වීමක් නැතුව අපි ඒවට පවතින ඉඩක් හදලා දුන්නොත් ඒවට වැඩිකල් පවතින්න බැරුව යනවා අපේ හිතේ. ඒවා ආපු විදිහටම යන්න යනවා. අපි ඒවට පවතින අවශ්‍ය ඉඩකඩ පොඩ්ඩක් වැඩිපුර අපේ හිතේ හදලා දුන්නොත් ඒවයින් අපේ හිත අපේ හිත යට කරගන්නේ අඩුවෙන්. අපි අපේ මනස ඒවට යට වෙන්නේ අඩු ප්‍රමාණයකින්. අපි ඒවයේ පාලනයට නතු වෙනවා වෙනුවට ඒකේ ගලාගෙන යන ඒකත් එක්තරා ගලාගෙන යන සිද්ධියක් විදිහට අපි දැනුවත් වුණොත් ඒ දැනුවත් බව හරහා ඒකත් එක්තරා ගලාගෙන යන දෙයක් බවට පත් වෙනවා. ඒ තැනට මනස එනවා. හැබැයි එකපාරට එන්නේ නැහැ. අපේ රටේ මිනිසුන්ට මේ ෂණික ප්‍රතිඵල වලට පුදුම පිස්සුවක් තියෙන්නේ. මේ හිත හදන එක ඇත්තටම මේ ක්‍රමයට එන්නේ නැහැ. හොඳට මතක තියාගන්න මේ ලෞකික ලෝකයේ දේවල් හොයන විදිහට ලෝකෝත්තර පාර සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා කාලයක් මේක අතනෑර පුහුණු කරන්න වෙනවා ඔබට. අපි මේකට පොඩි උපමාවක් ගමු උපමාවක් ගත්තොත් හරියට මේ සිතුවිලි මේ නෙගටිව් ඉමෝෂන්ස් මේවා හරියට වලාකුළු වගේ අපේ හිත වලාකුළු වලින් බර වෙලා තියනවා වගේ තමයි ඒවට යට වෙච්ච වෙලාවට ඉමෝෂන්ස් නිසා හැඟීම් නිසා හරියට අපි මීදුමක් මැද්දේ ඉන්නවා වගේ එතකොට අපිට කිසිම දෙයක් පැහැදිලිව පේන්නේ නැහෙනි වලාකුළු ගොඩකට මීදුමකට වට වෙලා ඉන්නකොට මැදි වෙලා ඉන්නකොට මීදුමට එහායින් තියෙන්නේ මොනවද කියලා අපිට හරියට පේන්නේ නැහැ අපිට මොන හරි පේනුණත් ඒක පේන්නේ අර මීදුමෙන් ෆිල්ටර් වෙලා තමයි පේන්නේ. ඒ නිසා අපිට පේන දේ, අපි දකින දේ විකෘති වෙලා තමයි අපිට පේන්නේ. අපිට හරියට පේන්නේ නැහැ. මොකද මේ අපේ දැනුවත් බව මේ වලාකුළ තුල පුංචි ප්‍රදේශයකට විතරක් සීමා වෙනවා. දැනුවත් බව කියන එක පුංචි ප්‍රදේශයකට සීමා වෙනවා මොකද වලාකුළු වලින් මීදුමෙන් වැහිලා තියෙන නිසා. ඉතින් අපි අපි අපි අපේ මේ අවධානය කියන එක මේ දැනුවත් බව කියන එක මේ සතිය කියන එක පොඩ පොඩ වැඩි කරොත් අර වලාකුළු වලින් අපේ මනස ආවරණය කරලා තියනවා වෙනුවට අපේ දැනුවත් බව ගිහිල්ලා අර වලාකුළු ටික වට කරන්න පටන් ගන්නවා. ඒකෙන් වෙන්නේ අර වලාකුළු චුට්ටු චුට්ටු චුට්ටු චුට්ටු පුංචි වෙන එක. ඒ කියන්නේ අර ඉමෝෂන්ස් අර හැඟීම් ටික චුට්ටු චුට්ටු පුංචි වෙනවා. ඉතින් එතකොට තවදුරටත් ඒවා විසින් ඔබ යට කරගන්නේ නැහැ. අපි හිතමු ඔබ අහසනම් ඔබ ඔබේ හිත කියන එක අහසක් නම් ඔබේ මනස කියන එක අනිත් හැමදේම කාලගුණයට යට දෙයක් විතරයි. ඉතින් ඒ කාලගුණය මොන විදිහේ තත්වයකට පෙරළුණත් මොකක් වුණත් අහසට එකකින් කිසිම බලපෑමක් එන්නේ නැහැ. කාලගුණය හැම වෙලෙම වෙනස් වෙනවා. ඒක තමයි ඒක තමයි ස්වභාවය. වේලාවකට ඒක වලාකුළු සහිතයි, වේලාවකට පැහැදිලි, සමහර වේලාවට කුණාටු සහිතයි. නමුත් අවසානයේදී ඒවා ඔක්කොම දුර වෙලා ගිහින් අහස පැහැදිලි වෙනවා. ඒ කාලගුණය කොච්චර වෙනස් වුණත් අහසට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. අහස ඒ විදිහටම පවතිනවා. අපේ ස්වභාවික මනසේ විදිහටම පවතිනවා. ඉතින් ඒ දැනුවත් වීම කියන ඉඩ ඔබට හදලා දෙන්න පුළුවන් වුණොත් හැඟීම් කියන ඒවා වැඩි වැඩි වෙලා යන්න කලින් දිය වෙලා යනවා. ඒවා දිය වෙලා යන සිද්ධියක් විතරයි කියලා ඔබට දැනෙන්න පටන් ගන්නවා. එතකොට ඒවත් නැති කරන්න දඟලන්න ඕනේ නෑ. ඒවා ඒවා විසින්ම දුර වෙලා යනවා. අපි වලාකුළු බලෙන් අයින් කරන්න ඕනේ නෑ. අපිට තියෙන ඒවා ඒවා අයින් වෙලා යනවා. යනකම් බලන් ඉන්න විතරයි. නමුත් ඒවා ඉක්මනින්ම හදිස්සියටම යන එකක් නෑ. ඒවා ඉක්මනින් හදිස්සියට යන්නේ නෑ. ඒවා ටිකක් වෙලාවක් තියෙන්න පුළුවන්. බර වලාකුළු තිබුණොත් ටිකක් වෙලා යනවා. වැහි බර වලාකුළු වගේ දේවල්. නමුත් අපිට තියෙන්නේ එතෙක් අපේ දැනුවත් බව තියාගෙන මේ එතන ඒ ඒ ෆීල්ඩ් එකේ යමක් සිදු වෙනවා කියලා විතරක් දැනගෙන ඒක දිහා බලාගෙන ඉන්න එක විතරයි අපිට කරන්න තියෙන්නේ. ඔබට එතන සිද්ධ වෙන සංසිද්ධි ටික නිරීක්ෂණය කරන්න දැක ගන්න තමයි ඔබට කරන්න තියෙන්නේ. නිරීක්ෂණයෙන් පස්සේ සිද්ධ වෙන දේවල් ටිකක් තියෙනවා. ඒවා අපි පස්සේ තමයි කතා කරන්නේ. නමුත් ඔබ හිතන්න එපා මේ විදිහට අපි නිරීක්ෂණය කරගෙන ඉද්දි මේ සිතිවිලි ටික මේ හැඟීම් ටික ආවේග ටික පහ වෙලා ගියාට ඒ වලාකුළු ටික නැති වෙලා ගියාට ආයෙත් කවදාවත් එන්නේ එකක් නෑ කියලා නම් හිතන්න එපා එකපාරක් මේවා නැති වෙලා ගියාට. එහෙම වෙන්නේ නෑ. අපිට කරන්න පුළුවන් ඒවා සීරියස් විදිහට නොගෙන ඒවා සීරියස් විදිහට ගන්නෙ නැතුව බලන් ඉන්න එක විතරයි. ඉතින් මේකට තව ලස්සන උපමාවක් කිව්වොත් හරියට හැඟීම් කියනවා පුංචි ළමයි වගේ. එක විදිහකට මේ හැඟීම් අපේ හිත ඇතුලේ සැඟවිලා ඉන්න අපේම පොඩි එකෙක් වගේ මොකද ඒවා ඒවා දිහා හරියට අපි බැලුවොත් හොඳ අවධියකින් බැලුවොත් ඕගොල්ලන්ට තේරෙයි අපි නිකන් පොඩි එකෙක් වගේ වෙලාවට හැසිරෙන්නේ මේ හැඟීම් දැනීම් වලට හිත යට වුනහම. පුංචි කාලේ නිකමට මතක් කරන්න පුංචි කාලේ අපි කැමති දෙයක් නොලැබුණාම අපි ඉක්මනින් අවුල් යනවා. දැනුත් ඒක එහෙමම තමයි. ඉතින් ඒ හැඟීම් පොඩි එවුන් වගේ අපිට දකින්න පුළුවන් නම් නිකමට හිතන්න පුංචි ළමයෙක්ගේ හිතකට දුකක් ඇවිල්ලා තරහක් ඇවිල්ලා ඒ වගේ හැඟීමකට පොඩි ළමෙක් යට වෙලා ඉන්නකොට ඔබ මොන වගේ දෙයක්ද කරන්නේ බොහෝ වෙලාවට අපි කරන්නේ අපි ආදරෙන් තමයි ඒ ළමයාව බාරගන්නේ ළමයා මානසිකත්වය අපි ආව ජජ් කරන්න යන්නේ නැහැ ඒක ඒගොල්ලන්ට සාමාන්‍ය දෙයක් බවට ඇඟ අපි ඉඩක් හදලා දෙනවා ඒගොල්ලන්ට. එයාලට ඒ දැනෙන දේ සාමාන්‍ය දෙයක් විදිහට දැනෙන්න අපි ඉඩ දෙනවා. අපි කිසිම ප්‍රතික්ෂේප කිරීමක් කරන්නේ නැහැ එයාලට. අපිත් එක්කම එයාලට ඉන්න ඉඩ කඩ හදලා දෙනවා. අපි විවේචනය කරන්නේ නැහැ. අපි එයාලව හෙලා දකින්නේ නැහැ. එයාලට ඒ හැඟීමත් එක්ක ඉන්න අපිත් එක්ක ඉන්න අපි ඉඩක් හදලා දෙනවා. එතනදී අපි යාලට ඇහුම්කන් දෙන්න ඕනි. අපි ලෑස්ති වෙන්න ඕනි යාලට ඇහුම්කන් දෙන්න ළමයාගේ මානසිකත්වයට. දැන් මේ උපමාවක් මේ කතා කරන්නේ. ළමයි මේ අපේ හිතේ ඇති වෙන හැඟීම් මේ පොඩියෙන් වගේ කියලා. එතකොට සමහර විට අපි ඒ ළමයාට ඇහුම්කන් දුන්නොත් සමහර විට ඒක ගොඩක් වැදගත් දෙයක් වෙන්න පුළුවන්. අපි ඒ ළමයාට ඇහුම්කන් දෙන එක. එයාට අවශ්‍ය වෙන්න පුළුවන් මේ වෙලාවේ ඔබත් එක්ක කතා කරන්න. ඒ වගේ අපේ මේ හිතේ එන හිතට එන හැඟීමට අපි ඇහුම්කන් දුන්නොත් ඒකට ඉන්න ඉඩ දුන්නොත් සමහරට වැදගත් දෙයක් එයා කියාගෙන එනවා වෙන්න පුළුවන් ඒ හැඟීම. අපිත් එක්ක ඒ හැඟීමට මේ වෙලාවේ කතා කරන්න උවමනාවක් තියන වෙන්න පුළුවන්. අපේ හිතේ පවතින ඉඩක් ඉල්ලනවා වෙන්න පුළුවන්. එතකොට අපි අර ළමෙකුට කතා කරන්න ඉඩ දුන්නාම එයාලගේ හැඟීම් හෙලි කරන්න අපි ඉඩක් දුන්නාම එයාලා ඒක නවත්තන්න හදන්නේ නැහැ. එයාලා ඒක හිර කරගෙන ඉන්නේ නැහැ. එයාලා ඒක අපිට හෙලි කරනවා. සමහර වෙලාවට ඒකම ඇති ඒ ළමයාගේ මනසේ තියෙන ප්‍රශ්නේ විසඳෙන්න. ඒ වගේ තමයි. අපේ හිතේ ඇවිල්ලා තියෙන මේ ඉමෝෂන් එක මේ හැඟීමට පවතින ඉඩ දීලා එක දිහා බලන් ඉන්නකොට ඒකම ඇති සමහර වෙලාවට ඒ ඇවිල්ලා තියෙන தત્ත්වයේ විසඳෙන්න. ඉතින් ඒ නිසා අපි මේ උත්සාහ කරනනේ මේ අපේ හැඟීම් යම් කිසි දෙයක් අපිට කියන්න උත්සාහ කරනවා. ඒ නිසා ඒවට ඇහුම්කන් දෙන්න, ඒවට පොඩ්ඩක් ඉඩක් හදලා දෙන්න වෙලාවක් ගන්න එක හොඳයි. ඉතින් මේකෙන් අදහස් එන්නේ නැහැ මේ මේ අපේ අපේ මනසේ මේ ඇතිලා තියෙන හැඟීම අපිට කියන දේ සත්‍යක්මයි කියලා ඒ සත්‍යයට අපේ මේ ඒ හැඟීමේ ඉස්සරහෙන් තියෙන මූණතට පිටිපස්සෙන් වෙන්න පුළුවන් හරිම දේ තියෙන්නේ. ඒ නිසා අපි මුලින්ම කරන්න ඕනේ කිසිම ජජ් කිරීමක් කරන්නේ නැතුව ඒවට පවතින ඉඩක් හදලා දෙන එක. ඉතින් ඕක තමයි භාග්‍යතුන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේ චිත්තානුපස්සනා සහ ධම්මානුපස්සනා කොට සිදු ගන්නන්නේ. මේ ගැන කියපු පළියට ඔබ හිතන්න එපා ඔබට සතිපට්ඨාන භාවනා ක්‍රමයේ චිත්තානුපස්සනාවෙන් ධම්මානුපස්සනාවෙන් පටන් ගන්න පුළුවන් වෙයි කියලා. එහෙම කරන්න බෑ. ඒ නිසා බොහොම නිහතමානීව බොහොම ඉවසීමෙන් කායානුපස්සනා කොටසේ ඉඳලා මේ වැඩේ පටන් ගන්න ඕනේ. ඒකට සක්මන පරයන්ක එදිනදා වශයෙන් මේ සතිය පුරුදු කරන්න පටන් ගන්න ඕනේ. එතකොට තමයි හෙමින් හෙමින් හෙමින් හෙමින් ඉස්සරහට මනස දියුණු වෙන්නේ. මොකද මනසක් එක එකපාරට ගනුදෙනු කරන්න බෑ. ඒක අධික වේගෙන් වැඩ කරන එනර්ජිස් ටිකක්. ඉතින් අපි අර සරල තැනක ඉඳලා මේ වැඩේ පටන් ගන්න ඕනේ. ඉතින් මේ කතා කරේ ධම්මානුපස්සනාව කොටසට සම්බන්ධ කොටසක්. මේ හිතට එන හැඟීම් ආවේග වලට අපි මොකද්ද කරන්න ඕනේ? ඒවට මොකක් ඒවට අපි හැසිරෙන්න ඕනි කොහොමද කියන එක. ඉතින් ඒවට ඔබේ හිතේ පවතින ඉඩක් හදලා දීලා ඔබට කරන්න තියෙන නිරීක්ෂණය කරන එක විතරයි. ඒවා නැති කරන්න හදන්න එපා. ඒකට ඉඩක් හදලා දෙනකොටම ඔබ ඒවෙන් නිදහස් වෙනවා. මම හිතනවා මේ කියන කාරණේ ඔබට තේරෙන්නේ නැති කියලා. තෙරුවන් සරණයි.